රංජිත් මහත්තයා අපේ සභාපතිතුමා මතක් කරපු විදිහට මේකට කාය සාක්ෂි වශයෙන් පිළිස පැමිණීම ඉතාමත් මගේ කරලා සලකනවා. අපි දන්නවා ඔයගේ දුරබැහැර තැනකට යන්න දෙන්න ගියාම ඒක සඳහා කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් කොච්චරක් වැය කරන්න ඕනේද කියලා. ඉතින් ආපු නැති ඇත්තෝ ඒ ගැන කනගාටු වෙනවා එන්න බැරි වීම ගැන. අපි ඒ ඇත්තොත් සලකන්න ඕනේ ආපු අය තමයි අපි සාක්ෂි කාය සාක්ෂි කරගන්නේ. ඉතින් ඒ නිසා මේ කාය සාක්ෂි වශයෙන් පැමිණීම තමයි අපිට ලැබෙන අනුග්‍රහය වශයෙන් අපි පෙන්වන්න තියෙන කාරණාව. ඉතින් මමත් විදේශ සංචාරකින් පස්සේ 7 වෙනිදා ආවේ. ඉතින් ඒ ගමනේදී දකපු ටිකත් එහෙම නැත්නම් මේ Nissan වනේ දිහා බලනකොටත් පේන්න තියෙනවා අපි මුල් වෙච්ච අපේ ස්වාමින් වහන්සේලා පටන් ගත්ත වැඩපිළිවෙලේ තිබුණ මේ निराවුල් භාවය දිගටම අපිට කටුකොලෙන් තොර පාරක් හදලා දීලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා අපි වර්තමානයේ මේ කටයුතු කරන අපි ඒකට විරසක නොවෙන වැඩ එහෙම නැත්නම් ඒකට අනුයාත වෙන වැඩ කරන නිසා අපේ වැඩවලටත් බොහොම කලාතුරකින් තමයි බාධාවක් පැමිණෙන්නේ. ඒ නිසා අපට සභාව ඇතුලේ සීලොම් ප්‍රශ්න විසඳගෙන කටයුතු කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් ලැබිලා තියෙනවා. ඒ අතර වාරේ ගොඩක් නවාංග විවිධ ශේෂ්ත්‍රයන් වල මේක අතුයිති විහිදී පැතිරෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක දැනට යුගයේ පවතින භාවනා මධ්‍යස්ථානයක හෝ භාවනා වැඩපිළිවෙලක අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බැරි මට්ටමක තිබුණත් නිසන්වනේ පැත්තෙන් බලනකොට අපි ගොඩක් වැඩ කොටු රාශියකට මැදිහත් වෙලා තියෙනවා නැත්නම් ඉදිරි ගමනකට පෙළ ගැහිලා තියෙනවා. ඉතින් අපිට මේ දෙක සමබර කරන්න වෙලා තියෙනවා. රටේ විශාල අවශ්‍යතාවයක් තියෙනවා. මේ ඉන පිරිසකින් ඒ වැඩේ කරගන්න බැරි තරම්. නමුත් අපි අර Nissan වනේ පැවතිච්ච සම්ප්‍රදාය රැකගෙන යන්න ඕනේ. ඒ නිසා අපිට නිතරම එතන එතන තීන්දුව කරන්න වෙනවා. කොච්චර ප්‍රදේශයක අපි සේවාවල් පැතිරෙනවද? එහෙම නැත්නම් කොච්චර දුරට අපේ සේවාවල් බලාපොරොත්තු වෙන අයගේ කාරණා අපේ අතින් ඉෂ්ට වෙනවද කියලා. මගේ පැත්තෙන් බලනකොට ගොඩාක් ඉල්ලුම සැපේ තරමට අපිට සැපයීම කරගන්න බෑ. නෝස්තර නිසන්වනේ පැරණි මුල් මුල්ලිච්ඡත්තු කියනවා මේක ප්‍රසිද්ධ වෙනවා නැත්තම් ක්‍රියාකාරකම් ඕනෑමට වැඩිය වැඩි ඉදිරියට යන ගතිය කියලා. ඉතින් ඒකට අපිට තියෙන සාක්ෂිය තමයි මේ මහ සභාව. මහ සභාවදී අපි තමයි එකතු වෙලා ඒව පිළිබඳව අදහස් මතිමතාන්තර හුවමාරු කරගන්නවා. ඒ හුමාරු අපේ දායක පිරිස එක අන්තයක් විදිහට ගත්තොත් සංඝ පිරිස ඉන්නවා කාර්ක සභිකයෝ ඉන්නවා දායක පිරිස ඉන්නවා අපිට කැපකාර මණ්ඩලයක් තියෙනවා මේ ටික තමයි අපේ පවුල නිස්සන්න වණය සකස් වෙලා තියෙන්නේ ඊට අමතරින් දැන් අපිට ලැබිලා තියෙන අලුත් සමාජිකයෝ ඒ කට්ටිය තමයි භාවනා කරන අය ඉතින් මේ අනුව බලනකොට මම විස්තර කරපු தত্ত্বය භාවනා කරන්නන්ගේ පැත්තෙන් බලනකොට අලුත්ම නෑයන්ගේ පැත්තෙන් බලනකොට අපින් වෙන සේවේ මදි. ඒ තරම්ම විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ තරම්ම විශාල පිපාසයක් තියෙනවා. අපේ පරණ සමාජික පැත්තෙන් බලනකොට අපේ සංඝයා කාර්ක සභාව දාය දාන දායක පිරිස අපේ කැපකාර මණ්ඩලය තියා බලනකොට අපි බොහොම හිමීට තමයි අර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පීවර ගනිමින් යන්නේ මුගක් අරසකාරීව යන්නේ. ඉතින් එන්නේ දේ තමයි අපි අද මේ මහතභාවේදී සාකච්ඡා කරන්න තියෙන මූලික ප්‍රශ්න වල සැකිල්ල විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපට අවශ්‍යයි දායක සභාවට මහ සභාවට සම්බන්ධ වෙන අය මේ தත්ත්වය දිහා කොහොමද බලන්නේ? කැපකාර දායකයන් වශයෙන් එහෙම නැත්නම් කාර්ක සබිකයන් වශයෙන් කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් මේ වැඩවලදී පූජ්‍ය පක්ෂ වශයෙන් අපට පරණ අය වශයෙන් අපේ කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ තමයි මේවට අපිට අවවාදානුශාසන ගන්න ඉතුරුලා තියෙන අපේ ලොකු ස්වාමීන්චේත් අපවත් වුණා. ඒ අනුව මට විහාරයේ මේ ස්ථානයේ සීනාසනේ නායකත්වය හිමි වුණා. ආසන්නයේ අරිදම ස්වාමීන් වැඩ ඉන්නවා. අපි කරන්නේ පුළුවන් තරම් කටයුත්තක් කරන්න ගියාම ඒ කට්ටියගේ මතිමතාන්තර විමසනවා කොහොමද යන්නේ කියලා. ඊට අමතරව කාර්ක සභිකයන්ගේ. ඒගොල්ල තමයි අපි වෙන කාරණාවක් ආපු ගම කිට්ටුවටම ගන්නෙ. ඊට පස්සේ ටිකක් ඈතින් තමයි දායක පිරිස ඉන්නේ. අද මේ දෙකොල්ල එකතු වෙච්ච වෙලාවේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ යන වේගය ගමන් වේගය. අපි මේ ඉදිරිපත් වෙන ඉල්ලීමට සහ සැපයීමට අනුව කටයුතු කරන කරගෙන යන්නේ කොහොමද කියලා. නමුත් මගේ යන්නේන ගමන් වලදී මට පේන්නේ ලෝකයේ කිසිම සංවිධානයක් නැහැ අපිට විතර මේ අද යුගයේ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන්න පුළුවන්. කිසිම ආයතනයක් ලෑසි නැහැ මේකට. අපි යතින් පුදුමාකාර විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා නිසරණවනේ මේක බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඒ අතරමැදම සම්ප්‍රදාය රැකෙනවා. ඒ අතරමැදම ඒ පරණ හිටපු අපේ දායක වේශගේ ඒ තරම් විශාල භාවනා නොකරත් අච්චර පුළුල් දර්ශනයක් නැතත් ඒල පුදුම මේකට තල්ලුවක් දෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ගේම විශ්වසනීය භාවය වැඩි වෙමින් පවතින බව තමයි මගේ පැත්තෙන් බලනකොට මට පේන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී ඒ විශ්වසනීය භාවය ඉදිරියට ගෙන යාමේදී කාරක ස්වභාව තමයි අපි උපකරණයක් ආයුධයක් විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ඒකෙදී අපි තීන්දුව කරන්න ඕනේ මේ අවුරුද්ද මෙච්චරක් කරනවා මේ අවුරුද්ද මෙච්චරක් කරනවා කියලා. ඒ අනුව තමයි අපට නැත්නම් වෙන විදිහකට කියනවනම් මේ අතිශෝක්තියක් වෙන්නේ නැති මම මේ කියන්නේ ලෝකේ බුද්ධ ආගම නැත්නම් මේ බෞද්ධ භාවනා ක්‍රමයේ විනිශ්චය කරන පිරිසක් බාටපත් වෙලා ඉන්නවා. එච්චරයි කියන්නේ. අපි විනිශ්චය කරන්න වෙනවා කොච්චර වේගෙන් මේක යනවද කියලා. ඒ තරම්ම අපට රේන්ජ් ලනු අතට ඇවිල්ලා තියෙන දැන්. එහෙම නැත්නම් ඒ පාලක මේ රැහැන් අපේ අතේ තියෙන. අපි විනිශ්චය කරොත් මේට වඩා විශාලයට යන්න කෙලින්ම භාවනා ලෝකයට බලපෑමක් ඒකේ තියෙනවා. විශේෂයෙන්ම අපි කියනවා නම් මේ තේරවාද භාවනාවේ නමුත් අපිට තියෙනවා රකින්න යමක්. අපේ සම්ප්‍රදාය රකින්න ඕනේ. ඉතින් ඒකෙදි මගේ ළඟ තියෙන ධම්මජීව හාමුදුරන්ගේ පැත්තෙන් බලනකොට මා ළඟ තියෙන මෙතෙදි සීග්‍රෙන් ඉදිරියට ආයතු කියන අදහස. නමුත් මම දන්නවා ඒක අර මම බලන දෘෂ්ටි කෝණේ හැටි කාරක සභාව අපි තියාගෙන ඉන්නවා පරණ සම්ප්‍රදායත් රකින්න විවස්ථාවත් රකින්න ගමන් ඉදිරි වැඩ වලට අනුග්‍රහ කරන ගමන් අපි කරගෙන ගිය වැඩ නොපිරිහෙලා ඉෂ්ට කිරීමේ කටයුත්තක් ඉතින් ඒ නිසා හරි ලස්සන සමබර භාවයක තමයි අද ගමන යන්නේ ඉතින් ඒ අනුව බලනකොට මේ මේ වගේ පිටිසක් ඇවිල්ලා මේකට දක්වන සහයෝගය ගැන මම ගොඩක් සතුටු වෙනවා මොකද නැත්තම් අපි පේන්න තියෙන අපේ ගමනට අනුමැතිය අපේ ගමනට යෝජනා ඉස්තිරත්වයේ සිදුවෙන්නේ නැහැ වගේ. මොකද මේ ඇතුලේ නිස්සරණවනේ පැත්තෙන් බලනකොට මේ භාවනා කරන පිරිස සහ දන් දෙන පිරිස අතර විශාල පරතරයක් තියෙනවා. දන් දෙන පිරිස භාවනා කරන්නේ භාවනා කරන පිරිස සම්පූර්ණයෙන්ම පිටින් ඇවිල්ලා භාවනා කරන සුළු පිරිසක් තමයි දන් දෙමින් භාවනා කරන්නේ. ඉතින් මාගේ එකම හීනේ එහෙම නැත්නම් මගේ එකම බලාපොරොත්තු තමයි කවදා හෝ මේ අපේ දාන දායක පිරිස ඔක්කොම භාවනා කරන්නන් බවට පත් කරනවා. ඒකට පූර්වාදර්ශය තමයි දායක සභාව භාවනා කරන එක. දායක සභාව තැහෙන්න මේක ඉදිරියට කියලා තිබුණා දැන් පස්ස ගහලා. දායක සභාවේ කට්ටිය ඇවිල්ලා මේකට දෙන ඒ ධෛර්ය බඳි ඉතින් ඒ නිසා දැන් සංඝයාගේ පැත්තෙන් බැලුවොත් පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණා. අපි ඒක යම් ප්‍රමාණයකට සාධාරණීකරණය කරන්න පිටිසක් බුරුමේ ඇරලා භාවනා කරන වැඩ පිළිවෙල කරනවා. මේ වෙනකොටත් නිසන්වනේ කෙලිම සම්බන්ධ නැතුණාට 40 දිනක් සංඝවංශලා 7 නමක් මෙහිණිනාංශලා 27 දිනක් ගිහි පිටිසක් ඊයේ පටන් අරගත්ත භාවනා වැඩ පිළිලක් මාසයක් වැඩ කරගෙන යනවා. ඒ අතින් අපි කරන්න හදනවා අලුත් ක්‍රම අඳුරලා දීලා අලුත් වැඩ පිළිවෙල කරන්න. ඉතින් මේ වැඩ පිළිවෙලෙදි මේ නිසරණවලේ තියෙන නායකත්වය ඉදිරියට යන්න අපි දැන් අද මෙතන කතා කරන්නේ ආර්ථික ප්‍රශ්න, සමාජික දේශපාලන ප්‍රශ්න. නමුත් මේ ඔක්කොගෙම කරන්න හදන්නේ භාවනාව නිසා ඒ ඉදිරියට එන ඇවිල්ලා තියෙන අභියෝගය ඉදිරියට ගෙන යාම සඳහා කාර්කස භාවයේ භාවනා සම්බන්ධතාවය වැඩි වෙන්න ඕන. එහෙම නොවුනොත් අපි නිකන් මේ සම්ප්‍රදායක් රකින එහෙම නැත්නම් හමස් පෙට්ටියක් රකින විරිසක් වාටපත් වෙනවා. එතකොට මම අයින් වෙනවා. මම මේ නිසන් වණෙන් එහෙම නැත්නම් මේ වැඩපිළිවෙලෙන් ලොකු දුරස්තභාවයක් මම දකිනවා කාර්ක සභාවසම මම අතර. මට ඕන වෙන්නේ එතකොට ඒගොල්ලෝ මේ නිකන් කටයුතු කාරණා කරන පිරිසක් වශයෙන් විතරයි. ඒගොල්ලන්ට හේතු ගන්නන්න වෙනවා මට. මෙන්න මේ දේ වෙන්න ඕනේ කියලා. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ ඇත්තන්ට මම මේ දොස් කියන්නේ කාර්ක සභාවට කාර්ක සභාවට දායකයන්ට ආදර්ශයක් පෙන්වන්න බෑ. දායකයන්ට ඇවිල්ලා මේක කරන්න කියලා බෑ. හැබැයි අර පිටින්ම ඇවිල්ලා භාවනා කරන පිරිසට පේනවා මෙහිම කිසිම බැරිකමක් නැහැ. මේ මේ ලැබිච්ච පහසුකම් වලින් විශාල පිරිසක් පළපොරොජන් ලබනවා. ඒ නිසා එකිනෙකාට එකිනෙක ආදර්ශයක් වශයෙන් අරගෙන ඒ භාවනා කරන පිරිස තරම්ම නම් අපේ දායක පිරිස ගන්න බැරි වෙයි. නමුත් මේට වැඩිය දායකයන් අපේ 365ක් දායක පිරිස මේකට සම්බන්ධ කරගන්න වැඩපිළිවෙළවල මේ අතරවායේදී අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒක liver වෙලා ඒ සම්බන්ධ වැඩි වුණොත් අනිවාර්යයෙන් මේගොල්ලෝ ඇතුලේ යන වැඩ තේරුම් ගන්න උත්සාහ කරાવી. එතකොට මේ ගමන තව ඉස්සරහට හැලහැප්පිලි අඩු ගමනක් බවටපත් වෙනවා. එතකොට මේ දානේ දෙන්නන් දානේ කන්නන් බවටපත් වෙනවා. දැන් කට්ටිය දාහන දීලා පැත්තකට එනවා පිටපැත්තේ කියලා දාහනේ කාලා භාවනා කරනවා. ඒ මේ මං ගිය පාර නිව්සීලන්තේ ගියාට පස්සේ නිව්සීලන්තේ හිටියා කැනඩාවෙන් පැවිදි වෙච්ච හාමුදුරනමක් බොහොම දක්ෂව ස්ථානය කරගෙන යනවා. ඉතින් ඒ සංස්කෘතික මම හිටන්ද යනවා කැමඩා කැනඩාවට කියලා. ඉතින් මං හෙවුවා මේ ස්වාමීන් වහන්සේ දැන් කැනඩා ජාතිකයෙක් වශයෙන් පැවිද්දෙක් වශයෙන් වැඩිමහල්ෙක් වශයෙන් කොහොමද කැනඩාවේ බුද්ධ ධර්ම දකින්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ස්ථානයට දන් දෙනවා කියවත් තායිලන්තෙමේ බුරුමෙනුයි ලංකාවේ කට්ටිය ඇවිල්ලා දාන දෙනවා කිව්වා. ඒකට 12 වෙනකොට දාන දීලා ඒගොල්ලෝ පිටත් වෙනවා කිව්වා. 12ට එනවා කිව්වා භාවනා කරන කට්ටිය. කවදාවත් දෙකොල්ල හම්බ වෙන්නේ නැහැ කිව්වා. බැරි වෙලා හරි දායකයෝ හිටියොත් එහෙම යන්න ප්‍රමා වෙලා ඒගොල්ලෝ ස්වාංශින් අහනලු අරගොල්ල කාමරේටලා මොකද කරන්න කියලා. ඒත් කියනලු මේ භාවනා කරනවා කියලා හා හා හා භාවනාවනේ හොඳයි හොඳයි කියලා ඒගොල්ලෝ යනවා. සුද්දෙක් දැක්කොත් එහෙම අර උදේ ඉන්න කට්ටිය පමයිලා මොකද ඒගොල්ලෝ කරගෙන කියලා. ඊට පස්සේ කියනවා උඹලට කණ්ඩ දෙන්නේ ඒගොල්ලෝ තමයි කියලා. ආ හා හා හොඳයි හොඳයි කියනලු කවදාවත් දෙන්න හම්බ වෙන්නේ නැතිලු. 12ට ඉස්සර ඇවිල්ලා දායකෝ ටික දාන දීලා ඉක්මනට ගෙදර යනවා. 12න් පස්සේ සුද්ධෝ ටික ඇවිල්ලා භාවනා කරනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ කණ්ඩ දෙන්නේ කවුද? දාන දෙන්නේ කවුද කියලා. කැනඩාවේ. ඉතින් කිව්වා යටින් බනෝට ලාංකිකයව බොහොම ඉක්මනට දන් දෙනවා. බොහොම හරියට හොයලා බලලා දන් ටික දෙනවා. හැබැයි භාවනා කරන්න හිතන්නේ නැහැ. සුද්දා කවදාවත් දන් දෙන්නේ නැහැ. දෙන්නෙම නැහැ. ඇවිල්ලා භාවනා කරනවා. ඉතින් අපි බලන චිත්‍ර මේ. ඒක නිසනවනේ තියෙනවා. නිසනට එන දායකයෝ ඒ කටි 12 එක වෙනකොට බොහොම ඉක්මනට ඉක්මනට ගෙදර යන්න හදනවා. ඇත්තනේ ඊට ඉස්සෙල්ලා දාතයන් දැත් තුනට ආපු කට්ටියනේ. ඉතින් කිව්වොත් එහෙම ඉඳලා පොඩ්ඩක් භාවනා කරුවොත් එහෙම ඉතින් ඒගොල්ලෝ කියනවා බොහොම අමාරුයි තමයි දානෙත් කරගන්නේ සෝන්ත මේ අද දවසෙත් අමාරු ගත්තේ නිවාඩු නිවාඩු ගත්තේ අමාරුයි බොහොම අමාරුයි කරන්න කියලා. පිටදී උංගා දුර්වල තත්ත්වයක් තිබුණේ මං එනකොට 88. භාවනා ගැන කතාවක් නැහැ. දායකෝ දායකෝ විතරයි. ඒ අවුරුදු ගාන ඇතුළත හම්බෙච්ච හැම දායකයෙකුටම අඩු ගාන එක සැරයක් මතක් කරලා තියෙනවා. දාන දෙන්න පුරුදුනා වගේම දානේ කණ්ඩ පුරුදු වෙන්න ඕනේ. ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ලැබෙන අවුරුද්ද වෙනකොට අපි මේක පිළිබඳව ලොකු සම්බන්ධතාවයක් දන් දෙන අය දානේ ටිකක් වළඳලා බණ භාවනා කරන තත්ත්වයට යන්න ආරම්භ දෙන්න කියලා මම අපේ සභාපතිතුමාගෙන් ඉල්ලා හිටියා. එච්චර තමයි මගේ අනුශාසනාව.